හේතු වේවා හේතු වේවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඕමාන් ප්‍රදේශයේ මාසිකව ආන්දරු කෙනෙක් වඩම්මලා සිදු කරන පින්කම් මාලාවක මේ මාසයේ ඊ ආරම්භ කරපු පින්කමේ දෙවනි දවස් වෙලා තියෙනවා. අද දවස අපි මතක් කරලා දුන්නා මේ පින්වතුන්ට <clears throat> බුදුහාමුදුරෝ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා කියන තුනම එකට වර්ධනය කරන්න පුහුණු වෙන්න අද වෙන් කරගත්තා කියලා. මෙතෙන්දී සාර්ථකව බුදුහාමුදුරන්ගේ පණිවිඩය ඔයගොල්ලන්ගේ ජීවිතයට ගන්න ඕන නම් ඔයගොල්ලන්ගේ කැපවීමක් තියෙන්න ඕන. ඒක අනිවාර්යයි. කැපවීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ සඳහා අපි අද ඉගෙන ගන්න දෙයක් තියෙද එය දෛනික ජීවිතයේට විනාඩි කිහිපයක් හරි නිවසේදී පුරුද්දට ගන්න එක. ඒක එකක්. ඊට වැඩිය අමාරු දෙයක්ත් තියෙනවා. ඒක ටිකක් ලේසියි පුරුදු වෙන එක. අමාරු දේ තමයි මෙතෙක් කල් අපි හදාගත්ත මතවාද හිතෙන් අහක් කරන. එහෙම නැතුව වුණු වුණාට වැඩක්. මේ ධර්මයේ ලොකුම හානිය අපිට තියෙන ඔතන කියලා අපි දන්නේ. බුදුහාමුදුරුවෝ දෙන පණිවිඩය අපි ග්‍රහණය කරලා තියෙනවා. ඒ ග්‍රහණය කරන්නේ මෙතන දැන් 100ක් ඉන්නවනම් 100 ආකාරයට. ඒ 100 ආකාරය මේ පින්වතුන් හදාගෙන තියෙන්නේ ඒ තමන්ගේ වයස මට්ටම ඒ වගේම තමන්ගේ දැක්ම අනුව හම්බ වෙච්ච විරිසානුව ආශ්‍රය කරපු අය අනුව කියෝපු පොත් අනුව. දැන් ඔතන අපි ළඟ මේ තියෙන අත්දැකීම් ටික පරිස්සමෙන් භාවිතා කරන්න වෙනවා මේ බුදුහාමුදුරන්ගේ පණිවිඩයට අනුගත කොටස ගන්න වෙයි අනිත් ටික විසි කරන්න. ඒ ගුණ ගොඩක් තියාගෙන අපි ගියොත් එතන ප්‍රතිඵලයක් නෑ. ඒක මම මේ කියන දෙයක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය. දැන් එතෙන්දී මූලිකව ඒදී මතක් කරන්න බුදුහාමුදුරුවම පස්වග මහණුන්ට දීපු උපදේශ මාලාවේ මූලය මතක් කරලා දෙනවා මම පළමු. දැන් පස්වග මහණුන් බෝධිසත්වයෙක් එක්ක ආශ්‍රය කරලා ඒ කියන්නේ එදා ඉන්දියාවේ හිටිය අනිකුත් ශාස්ත්‍රූවරු සම්බන්ධව ගාක් අධ්‍යයනය කරලා ඒගොල්ලෝ එක්ක එකට ජීවත් වෙච්චි තාපසය පස් දෙනෙක් තමයි පස්සල මහා. බෝධිසත්වය අවුරුදු 6යි මේ අනික් අය එක්ක ආශ්‍රය කරන්නේ උපරිම. ඒකට හයනොත් පහක් විතර තමයි ගන්න තියෙන්නේ. අනිත් ඒ අවුරුද්ද හැම වෙලාවෙම එතකොට කොණ්ඩඤ්ඤ වගේ තාපසය ගත්තම බෝධිසත්වයා උප්පත්තිය ලැබන කොටත් ඒගොල්ලෝ පැවිදිලා. ඊට කලිනුත් පැවිදිලා. එතකොට අනිකුත් පස් හතර දිනක් එහෙමයි. දැන් අපි දැනගන්න ඕනේ අපේ මත ගාක් මත අපිට හැදිලා තියෙනවා අපි අහපු බණ වෙන්න පුළුවන් කියෝ පොත් අනුව වෙන්න පුළුවන් මෙන්න මේ වගේ මේ විශාල අත්දැකීමක් තිබුණු බෝධිසත්වයන් මේ විපස්සක මහණුන්ට බෝධිසත්වයන් වහන්සේ එක්ක එකතු වෙලා යන්න පුළුවන් උනේ ඇයි කියලා හැමෝම ඉස්සෙල්ලා දැන් බෝධිසත්වයෝ ඉන්දියාවේ එදා සත් හිරුවා සත්‍ය කියන්නේ මොකක්ද මේ දුක නැති තැන. දැන් දුක නැති තැනක් හොයන්න නම් දුක දැනගෙන තියෙන්න ඕනේ. ඒතර බෝධිසත්වයෝ දුක දැනගත්ත රජමාලිගාවේ ඉඳලා. රාජමාලිගාවේ ඉන්නකොට දැක්කේ මොකද්ද දුක. දැන් එවැනි දුකක් දැකපු මිනිස්සෙකුට ඒ දුකෙන් නිදහස් වෙන තැනක් හොයාගෙන ගියේ රජමාලිගෙන් පිටට. දැන් මේක අපි අමතක කරලා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට යන්න බෑ. දැන් ඔයගොල්ලන්ට සත්‍ය ඕන නම් එතකොට ඒ සත්‍ය ලැබෙන විදිය බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒ සත්‍ය ලැබෙන විදියේදී අපි විසින් දැනට කරන දේවල් ඒ සත්‍ය ලැබෙන ක්‍රම නෙවෙයි නේද? ඒ පුහුණු කාලයකදී පුහුණු වෙනකොට ඒ ක්‍රමවලට තනක් දෙන්න හොඳයි. ඒක දැන් කරන්න ඕනේ ඔයගොල්ලෝ ජීවත් වෙන ගමන් මේ සඳහා වෙන් වෙන කාලෙදී මේ දේවල් අනුගමනය වුණාම තමයි මේ භාවනාවක් පුහුණුවක් සාර්ථක වෙන්නේ. ඒක එකයි අවශ්‍ය. නැතුව ඔයගොල්ලන්ට ජීවත් වෙනකොට ඒ ජීවිතයේ දේවල් අහක් කරන්න නෙමෙයි ඕනේ. මේ කියන ඒවා කොහෙන්ද අනුගමනය වෙන්න ඕනේ? භාවනාවක් පුහුණු වෙන අවස්ථාවේ. තේරුණා නේද? නැතුව ජීවත් වෙන වෙලාවේදී මේ 1000ක් කරන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැහැ ඔයගොල්ලන්ට. එහෙම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පැවිදි අයට. ගිහි අයට කියන්නේ නැහැ. දැන් දැන් බලන්න ඉස්සෙල්ලම <clears throat> එදා දඹදිව හිටිය මහාන බවුන ගත්තාම විවිධ ආගම් තිබුණා. මේ ආගම් වල ටිකක් පිළිගන්න පුළුවන්. ලෝක සම්මතයේ ලෝක ස්වභාවයේ තිබිච්ච ආගම් දෙකක් ගැන බෝධිසත්වය සැලකිලිමත් වුණා. එකක් තමයි දැන් බෝධිසත්වයන්ට ඕනේ දුක නැති තැනකට යන්න. දුක නැති තැන් දෙකක් බෝධිසත්වයන්ට ඉගැන්වුවා ගුරුවරු දෙන්නේ. ඔයගොල්ලෝ දන්නව කවුද? ආලාර කාලාම බුද්ධකාරාම නමුත් බෝධිසත්වෝ ඒ දුක නැති තැන తాවකාලිකයි කියලා තේරුම් ගත්තා. දැන් අපි නම් තේරුම් අරගන්නේ බුදුහාමුදුරුවෝ මේ දේවල් ප්‍රතික්ෂේප කරා. ආලාරකාලාම කියපු දේ ප්‍රතික්ෂේප කරා. බුද්ධකාරාම පුත්ත කියපු දේ ප්‍රතික්ෂේප කරා. ඈ ප්‍රතික්ෂේප කරේ නෙවෙයි මේකයි උනේ. ඔයගොල්ලෝ දන්නවා දැන් ඊයේ වෙනකොට මම පැහැදිලි කරා මේ දුක නැති තැන බුදුහාමුදුරුව අවසානයේ බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරන්නේ ආහාර හතරක් නිරුද්ධ වෙන තැන. එහෙම කියලා පැහැදිලි කිරීමක් කරන්නේ තමයි මොනවද මේ ආහාර හතර කබලින් කරාර ස්පර්ශ ආහාර මනෝ සංජේතන ආහාර දැන් මේ ආහාර කියන වචනය බුදුහාමුදුරන්ගේ වචනයක් මේවාට ඉන්දියාවේ වේදීය වේදාන්ත අද්වේදාන්ත කියන වර්තමානයේ තියෙන ධර්ම වල මේ හතර ගැන තියෙනවා මොනවද කබලින්කාරා ස්පර්ශය ඒ වගේම මනෝ මනෝ කය ඊළඟට විඥාන කය ඔයගොල්ලන්ට ඕනනම් මෙහි හොඳ ප්‍රසිද්ධ ඔය ඉන්දියාවෙන් එන යෝගියෙක් ප්‍රසිද්ධ කෙනෙක් නිකන් නිකන් කෙනෙක් වෙන්න බෑ දේශන පවත්වනවා හෝ මොන හරි කරනවා නම් නිකන් අර සන්නාසි ගනි වැඩ කරන අය හරියන්නේ නැහැ මේකට එහෙම කෙනෙක් මොන ගහනවා අහන්න ඔය වචන හරි සතියයි අපේ වේදාන්තවල තියෙන වචන හතරක්. මොකද්ද? කබලින්කාර ආහාර වචනය. දෙන ආහාර කියන වචනේ බුදුහාමුදුරන්ගේ වචනේ. එතකොට මේ වේදයේ තියෙන වචන හෝ වේදාන්ත අද්වේදාන්ත ඒවා තියෙන වචනේ මේවා කය කියලා බලක් තැන් වල තියෙනවා. මාංශ කය ඒක තමයි කබලින්කාරා. දැන් ඒගොල්ලෝ දන්නවා මේ කය හැදිලා තියෙන අපිට අපිට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැහැ. මේ තමන්ගේ ශරීරය මෙහෙම තියෙන්නේ ඊයේ පෙරේදා කාපු ටික කින්දගේ. අපිට අමතක. දැන් අපිට පේන්නේම අපේ ශරීරය තියෙන්නේ වෙන හේතු ටිකකින්. තේරුණාද? දැන් හුඟක් වෙලාට අපිට අමතක වෙලා හුඟක් වෙලාට මතක් කියන්නේ අපේ ශරීරයේ තියෙන්නේ කාල් බෙහෙත් බෙහෙත හින්දා. සමහර වෙලට අහවල් දොස්තර මහත්තයා ඉන්නේ. තේරුණානේ? එහෙම නැත්නම් අහවල් කම්පැනි හින්දා. මෙන්න මෙහෙම අවිද්‍යාවක් තමයි අපි ළඟ හැම වෙලේම රැව්විලි රෝදේ. ඔක සත්‍ය ළඟ නෙමෙයි අපි ඉන්නේ අසත්‍ය ළඟමයි. නමුත් දැන් එදා හිටියේ ඉන්දියාවේ හිටියේ නූගතා මේක දැනගෙන හිටියා. මේ ශාරීරිය අයිති කුඹුරටයි. කුඹුරයි තමන්ගේ ශරීරේ දෙකක් නෙමෙයි එකක්. ඔයගොල්ලන්ට කුඹුර මතක් වෙනවද ශරීරය කන්නඩියෙන් බලනකොට? කවුද මතක් වෙන්නේ? ප්‍රංශේ කම්පැනියක් වෙන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ අයිති කාටද? කොම්පෙන්ට් එකට. දැන් මෙන්න මේ දැක්ම තමයි මෙතන තියෙන අවිද්‍යාව. ඒ කියන්නේ අපිට මේ අපේ ශාරීරියේ සැබෑ ස්වરૂපය දන්නේ අපි. කාට හරි බාර දීලා. තේරුණා නේද? ඒ බාර දීපේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන අවිද්‍යාව. දැන් ඔබ හක් කරගන්න ඉතින්. දැන් අරගොල්ලන්ට තිබුණේ මෙහෙම එකක්. ඒගොල්ලෝ බුදුහාමුදුරන්ට ඇලිය වැරදි වැඩක් කරා. ඒගොල්ලෝ කිව්වා මේ ශාරීරියේ තුල ආත්මය තියෙනවා. <coughs> තේරුණානේ? ඒකින්ද මේ ආත්මයේ අයිතිකාරය ස්වභාව ධර්මය. ඇයි කුඹුරේ හිඳයි ශාරීරිය තියෙන කියලා ඒගොල්ලෝ දන්නවා. එහෙනම් ශාරීරිය තුල ආත්මය තියෙනවනේ. ඒ ආත්මයේ අයිතිකාරය කවුද? බලගත්තු කෙනා කවුද? ස්වභාව ධර්ම. තේරුණානේ? එතකොට මේ මේ හතර කබලින්කාර ආහාර නැත්නම් කය ස්පර්ශය මනස විඥානයි. ඔය ඔය වචන හතර බුදුහාමුදුරුවන්ගේ වචන හතරක් නෙවෙයි. බුදුහාමුදුරන්ට ඉගැන්වුවේ ඔය ටික පස්වග මහන්නේ ආලාර කාලම් බුද්ධ කාලම් තේරෙනවනේ හැබැයි ගන්නපු විදිය වැරදි. ඒ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරා ඒගොල්ලන්ගේ අධ්‍යාපනය. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවන්ට බොධිසත්ව කාලේදී කිව්වේ දැන් මේ දුකක් තියනවා කියලා ඒ දුක හොයන්න ඕනේ කියලා බොධිසත්ව මාලිගාවෙන් පිට වෙලා මේ තාපසයෙක්ට ගනුදෙනු කරන්න පටන් ගත්තා. මුලින්ම හම්බුණාය දුන්නේ උපදෙසේ යම්කිසි ඇත්තක් බොධිසත්වේ දැක්කා. දුක තියෙන්නේ මේ ශාරීරියට සැපදීම තුල. ඒක බෝධිසත්වයත් යමක් අවබෝධ කරගෙන තමයි අත්දැකීම් අත්දැකීම් ඇති කරගෙන තමයි රජමාලිගාවෙන් පිට මේ දුක කියන එක තියෙන්නේ සැප දෙන්න ගිහිල්ලා තමයි ශරීරයට. වෙන දෙයක් නෑ. දැන් එහෙනම් මේ දුක නැති කරන්න තරක් හොයන්න නම් මේ ඊට වැඩිය වෙනස් ක්‍රියාමාර්ග අනුගමනය කරන මේ පැවිද්දෝ එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඒගොල්ලන්ගේ අත්දැකීම් ගන්න ඕනේ කියලා මේ එළියට බැස්සේ. දැන් පැවිද්දෝ ළඟට ගියාම බෝධිසත්වයන්ට ඉගැන්වීමේ පළවෙනි එක තමයි ඔය ආලාර කාලාම කියන තාපසය කියනවා ආත්ම හතරක් තියෙනවා මේ ජීවිතේ. එක ආත්මයක් තමයි ශරීරය. දෙවැනි ආත්මය තමයි අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වල ස්පර්ශය. තුන්වෙනි ආත්මය තමයි මනෝකය. හතරවෙනි ආත්මය තමයි විඥානකය. මේවා ආත්ම හතරක් කියලා කියනවා. හැබැයි මේ ආත්ම හතරෙන් දක්ෂයාට පුළුවන් දක්ෂ මනුස්සයාට පුළුවන් මේ ආත්ම දෙක නිරුද්ධ කරන්න. මොකද්ද ඒ? කබලින් කාරණක් නම් මාංශ කය නිරුද්ධ කර හැකි. ස්පර්ශ කය නිරුද්ධ කර එතකොට මනෝ කය තියාගෙන ඉන්න එක තමයි සංසාර විමුක්තිය කියලා ඔන්න කියන්නේ කවුද? ආලාර කාලා. ඒක ලබා ගන්න විදිය යා දැනගෙන හිටියා. ඒක පුහුණු කරා. ගෝලයන්ට පුහුණු කරා, බෝධිසත්වයන්ට පුහුණු කරා. දැන් එහෙනම් බෝධිසත්ව අපේ ආලාර කාලමන කාලාමලංග මුලදී කරේ මොකද්ද? කරපු භාවනාවක් ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. රූපාවචර ධ්‍යාන ලැබුවා කියලානේ අහලා තියෙන්නේ. රූපාවචර කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ අපි නම් ඔයගොල්ලෝ කරන භාවනාව කවදා හරි වෙන්න ඕනේ. රූපාවචර වෙනවා කියන්නේ මනස. ඔය කය නිරුද්ධ වෙන්න ස්පර්ශය නිරුද්ධ වෙනවා. තේරුණාද? දැන් නිරුද්ධ කියන වචනේ විග්‍රහ කරගන්න වෙයි. නැති වෙනවා කියන එක නෙවෙයි නිරුද්ධ කියන්නේ. අපි ඒක ඉගෙන ගන්න ඕන. ප්‍රායෝගිකව බලන්න ඕන. දැන් අපි මේ මොකක්ද මේ පෙළ නැත්නම් අපි යන්නේ කොහෙද කියලා දැනගෙන ඉන්න බෑ. නැත්නම් එක එක විකාර කියන කියන එක ඔයගොල්ලන්ට මෙච්චර කාල ගොඩ ගහගෙන තියෙන දැනුම දැන් කියවපු පොත් අහපු බණ පස්සෙන් එවලින් කරදර කරයි. තේරුණාද? ඒකයි මම කිව්ව කුණු ගොඩවල් අහක් වෙන්න ඕනේ. යන්න තියෙන තැන දැනගන්න ඕනේ. මොකද්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ. වෙන ඒවා එක්ක සම්බන්ධ කරන්න බෑ මේ. දැන් ඊට පස්සේ එහෙනම් ආලාරකාරාම කියන තාපසයා බෝධිසත්වයන්ට ඉගැන්වුවේ ඇත්තටම කබලින්කාර ආහාරය නිරුද්ධ කරන විදිහයි ස්පර්ශ ආහාරය නිරුද්ධ කරන විදිහ. තේරුණා නේද? ඊට අමතරව ඒගොල්ලෝ කිව්වා මේවා ආහාර නෙවෙයි ආත්ම ඒකත් කිව්වා. දැන් ඊට පස්සේ බෝධිසත්වයන්ට තේරෙනවා නෑ මේ දුක නැති වෙලා නෑ මේ දෙක උනාට. తాවකාලිකව දුක නැති වෙනවා. කබලින්කාර ආහාරය නිරුද්ධ වෙලා ස්පර්ශ ආහාරය නිරුද්ධ කරගෙන ඉන්නකොට භාවනාවෙන් දුකක් නෑ. ඒ නිරුද්ධ භාවනාවෙන් නැකිට වෙහැටි දුකයි. ඔච්චරයි බෝධිසත්වයන්ට තේරුණ දේ. මෙතන දුක ඉවර වෙලා නැහැ. తాවකාලිකව දුක නැති වෙනවා. නමුත් එතන తాවකාලිකව දුක නැති නැති වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ බෝධිසත්වයේ පිළිගා එහෙම කියන්නේ. තේරුණා නේද? භාවනාවේදී දුක නැති වෙලාවක් කියලා පිළිගන්නවා. මොකද්ද තියෙන හානිය? භාවනාවේ නැගිට්ටම අර විදිහට දුකයි. දැන් මේක ඒගොල්ලන්ගේ විමසුවම වෙන්නේ මොකද්ද? නෑ ඒක මේ මිනිස්සෙ හින්දා වෙච්ච දෙයක්. දැන් මිනිස්සෙකුට මනුස්ස ජීවිතයක් ගත කරන හින්දා ආහාර ගන්න ඕනේ, ශරීරේ නඩත්තු කරන්න ඕනේ. එතකොට භාවනාවක් පවතින්නේ නෑ. නමුත් දැන් ওই தത്വයට මනස හදපු ගෙනා මරුණට පස්සේ සම්පූර්ණ දිකෝ ඉවරයි කියන මතය උන්න දුන්නා. දැන් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන හින්දා ආහාර ගන්නකොට නානකොට අර ධානය නැහැනේ. එතකොට යම් කිසි දුකක් තියෙනවා. නමුත් මේ தත්ත්වයට මනස හැදුවම මරුණට පස්සේ නම් දුකක් නෑ. දැන් ඒකත් ඔප්පු කරා මරුණට පස්සේ මෙන්න මේ වගේ මනස් තලයක ජීවත් වෙන සත්තු අද ඉන්නවා කියලා අභිඥාවලින් ඒගොල්ලෝ හොයාගෙන තිබුණා. ඒගොල්ලෝ එක ගනුදෙනු කරා. එතකොට දැන් ඒකට බෝධිසත්ව විතරක් පිළිගත්තේ නැහැ ඒක වෙන්න බෑ. ඒගොල්ලොත් ආය මේකෙන් මාරු වෙනවා. මාරු වුණාට පස්සේ දුක. ඒ ඉන්නකන් දුකක් නෑ. මාරු නැහැටි දුක. දැන් ඔයිටත් එහා දැන් ඊට පස්සේ බැලුවම බුද්ධකාරාම පුත්‍ර කියන <clears throat> විශේෂ තාපසයා බෝධිසත්වයන්ට කියා දුන්නා ඔය ආලාර කාලාම කියන්නේ එයා හරියට දැනගන්නේ නැහැ මේ ලෝකේ ඇත්ත. ඔගේ ආත්මය එයා වැරදි ලෙස අරන් කියලා එයා කියනවා අන්තිමට ඔය මනෝ සංචේතන ආහාරයත් නිරුද්ධ කරගන්න. ඒ කියන්නේ මනෝ කයත් අහක් කරගන්න. මනෝ කය කියලා වචනයක් ඔය පොත්පත්වල ලියවෙන්නේ මනෝ කය කියන්නේ උකට තමයි. සංඥා චේතනාව. තේරුණා නේද? මනෝ කයෙන් ඇවිදිනවා කියලා පිස්සු කරන්නේ අපේ අය ඕක තමයි. ඒවට අහු වෙන්න එපා. මෙතන තියෙන ඒ ආත්ම ආත්ම සංකල්පය આવොත් ඔයගොල්ලන්ට මනෝකය හැදෙයි. ඒකින්ද එතනට යන්න බෑ ධර්මයේ ඉස්සරහට යන්න. දැන් අර බුද්ධකාරාම පුත්ත එයා දුන්නා මේ මනෝකයත් අහක් කරන විදිය. එතකොට ඉතුරු වෙන්නේ මොකක්ද? ආත්මේ විඥානය තුලයි තියෙන්නේ. දැන් එතන අරිට වැඩිය සැපය තියෙන බව පැහැදිලි. දුක අඩු බව පැහැදිලි. නමුත් බෝධිසත්වයක පිළිගත්තේ නැහැ. මෙතන මේ නිරුද්ධ වෙච්ච වෙලාවේ දුකක් නැහැ. ආයේ නිරුද්ධ වෙච්ච නැති වෙලාවේ දුක තියෙනවා. ආයේ අනික් ආහාර වලට එනවා. දැන් ඔය බෝධිසත්වයන්ගේ මතය දඹදිවේදා පිළිගත්තේ තව පස් දෙනා හිටියා. අනිත් කවුරුවක් පිළිගත්තේ ඒ පස් දෙනා කවුද? පස් කගම. එතකොට විඥාන විඥානය කය තුල දුකක් තියෙනවා. කියලා පිළිගත්ත පස් දෙනයි හය දෙනයි එදා දඹදිවි. ඊට පස්සේ ඒ හය දෙනා එකතු වෙලා මොකද්ද කරන්නේ? මේකත් අහක් කරන විදිහෙම. තේරුණා නේද? ඒකට හය දෙනාටම තේරිච්ච එක දෙයක් තියෙනවා. මේ විඥානකය විඥානේ නැමැති ආත්මය හක් කරොත් මේ සංසාරයේ කෙලවර වෙනවා සංසාර විමුක්තිය ලැබෙනවා මෙතන දුකක් නැහැ මේ දුක නැති කරන්න කරන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි ශාරීරියට දුක් අනික් සියලු දේ ඒගොල්ලෝ අධ්‍යයනය කරලා ඉවරයි ඒක ශාරීරියට සැප දීලා මේක කරන්න බෑ කියන දැනගෙන ඉවරයි දැනට ඉන්දියාවේ ඉන්න සියලුම ආචාර්යවරු මේක මේ සංසාර විමුක්තිය කියලා පිළිගත්තට ඒක බොරුවක් කියලා මේගොල්ලෝ පිළි අරන් ඉවරයි. දැන් අවසාන වෙන්නේ මොකද? ඒ වෙනකොට පස්සක මානු ඊතා වයසයි. දුර්වලයි. බෝධිසත්වයේ තරුණයි. එහෙනම් මේකේ වගකීම් බාර ගන්න කිව්වේ බෝධිසත්වයා. ඒ අරගොල්ලන්ට දුෂ්කර ක්‍රියා කරන දවසෙන් දෙකෙන් මැරෙනවා. ශරීරයට දුක් දෙන්න පුළුවන් ශක්තියක් නැහැ. තේනවා බෝධිසත්වයන්ට මේක බාර දීලා බෝධිසත්වය ශරීරයට දුක් දීලා හොයන්නේ යන්නේ මොකද්ද? අර විඥාන ආහාරය නිරුද්ධ කරන්න. ටික කාලයක් වුණාට පස්සේ බෝධිසත්වයන්ට බුද්ධාසු අංකුරයක් හින්දා තේරෙන්න පටන් ගත්තා. මෙතන වැරද්දක් තියෙනවා. මේකේ වැරද්දක් තියෙනවා. මොකද්ද වැරද්ද? මේ විදිහට දුක් දුන්නා කියලා මේ විඥානාහාරය නිරුද්ධ වෙන්නේ සංසාරයේ විමුක්තියට යන්නේ නැහැ කියලා බෝධිසත්වයන්ට අර පාරමිතා බලයෙන් පස්සේ තේරුණා කාලයක් තමයි. නමුත් ඒ දේ පස්සග මහණුන්ට කිව්වට ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. අවසානයේ පස්සග මහණුන් බෝධිසත්වයත් කරලා ගියා මෙයාත් සත්‍යය හොයාගන්නේ. අපිට කරන්නත් බෑ මේ කියලා තමයි ගියේ. දැන් ඊට පස්සේ මේ විඥාන ආහාරයෙන් නිරුද්ධ කරගන්න කරපු දේ තමයි ඔය බුදුහාමුදුරුවෝ පස්සේ දේශනා කරන්නේ ඒකායන මාර්ගය කියලා. ternary වෙන දෙයක් නෙවෙයි. මොකද්ද මේ වර්තමානයි? මේක තමයි සතිපට්ඨාන. දැන් සතිපට්ඨානෙට එන්නේ ඊට පස්සේ පස්සක මහණුන්ට පැහැදිලි කරන්නේ මෙන්න මේක මම හොයාගත්තා කොහොමද කියලා අහගුවම පස්වක මහණවරුන්ට දේශනා කරේ කොමක් මේ දේශනාව අපි අහන්න යන්නේ අපි කියවන්න යන්නේ 아무තු විදියට ධම්මචක්ක සූත්‍රය පස්වක මහණවරුන්ට මුලින් කියන්නේ අපිට කියන බණක් නෙමෙයි අපිට තේරෙන්නේ නැහැ බණ පස්වක මහණවරුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දේවේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවි තබ්බා මොකක්ද මේ කියන්නේ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඒගොල්ලෝ මෙච්චර දවස් දැනගෙන හිටියා සංසාර විමුක්තිය ලැබෙනවා ලැබෙනවා විතරක් නෙවෙයි තව වෙනකම් මේ දඹදිව කවුරුවා එක ලබාගෙන නැහැ අන්තිම ගුරුවරයා කියන උද්දකාරාම පුත්‍රත් දැකලා තියෙන්නේ මනෝ සංචේතන ආහාර නිරුද්ධ කරගෙන විතරයි. එයා විමුක්තිය කියන්නේ විඥාන ආහාර අනුභවයකට. මේක දන්නේ බෝධිසත්වයේ දන්නවා පසරමහනුත් දන්නවා. දැන් මේ පස හය දෙනාටම මොනවා මොකද්ද මේ විඥාන ආහාරය නිරුද්ධ කරන ක්‍රමයක් වෙන එකයි. එතකොට ඒ ක්‍රමේදී පස්වග මහණු අත්දැකීමෙන් දන්නවා පැහැදිලිව මේ විඥාන ආහාරය නිරුද්ධ කරගන්න බෑ ශරීරයට දුක් මේ සැප දීලා නම් ඒක ඒගොල්ලෝ අත්හැරලා දැන් හුඟක් ගන්න. දැන් ශරීරයට සැප දීලා සැප දෙන්නේ නැතු එකට සැප දීමට කියන නම මොකක්ද අපි අහලා තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ කාම සුකල්ලිකාන යෝගයේ කියන්නේ කාම සුකල්ලිකාන යෝගය අත්හැරලාද නැද්ද ඉන්නේ? ඈ? අත්හැරලා නැහැ. හැබැයි පස්වග මහණුන් කටින් විතරක් නෙවෙයි ක්‍රියාවෙන්ම අත්හරලා. එතකොට කොහේදීද කාමසුකල්ලිකාණු යෝගයේ සදාටම සදාට කියන්නේ අත්හැරෙන්නේ. මේක ගැඹුරුයි නිකන් අපි සාමාන්‍ය ගන්න එපා. ඒකයි මම කියන්නේ මේ භාවනාවේදී මේවයි වැදගත්. නැහැ කේක් කියලා කියනකොට අවුලයි. කාමසුකල්ලි කාණ යෝගයේ අත්හැරෙන්නේ නීවරණ යටපත් වෙච්ච මොහොතක විතරයි. තේරුණා නේද? නීවරණ යටපත් වෙච්ච මොහොතකදී තමයි කාමසුකල්ලි කාණ යෝගයේ අත්හැරෙන්නේ. එතකොට නීවරණ යටපත් වුණා කියනවා ඒකෙන් සත්‍ය ලැබුණ නෑ කියලා නේද මේ පස්වක මහණුන් දන්නේ. දැන් ඒගොල්ලන්ට තත්පර ගානේදී මේ පස් දෙනාටම හැකියාව තියෙනවා නීවරණයට පත් කරගන්න. ඕන තැනක ඉන්න. බොයිසත්යන්ටත් පුළුවන්. දැන් එහෙම දැනුමක් අත්දැකීම් තියෙන අය දෙනා එක තමයි මේ කියන්නේ. කාමසිකල්ලි කාණ යෝගයෙන් කවදාවත් සත්‍ය ලැබෙන්නේ අපි කියන්නේ කොහොමද? ඔය ඊට වැඩිය බොහොම පහත් මට්ටමකින් නේද අපි සලකන්නේ වෙන්නේ. අපිට නීවරණයටපත් වෙච්ච දැනුමක් නැහැ, අත්දැකීමක් නැහැ. එතකොට මේ ඊට වැඩිය අඩුවෙන් අපි කතා කරන්න ඕනේ. දැන් ඊළඟට අ දැන් අත්තිල මතානුයෝගය කියන එක තියෙන්නේ අර අනි කාමසුකල්ලි කාණයෝගේ අනිත් පැත්ත. එහෙනම් නීවරණ යටපත් වෙන්න ඕනේ එතෙන්දී කාමසුකල්ලි කාණයෝගේ අහක් වෙනකොට. අත්තිල මතානුයෝගයේදී මොකද්ද වෙන්නේ? නීවරණ වලට තව වැඩ ගන්නවා. ඔක තමයි දැන් නීවරණේ අටපත් කරන එක කාන්තයක්. අනික් කාන්තේ මොකක්ද? නීවරණ වලින් වැඩ ගන්න. සාහිත්‍ය දුක් දෙනවා කියන්නේ නීවරණ වලින් වැඩ ගන්න. තේරුණානේ? නීවරණ ප්‍රබල වුණාම ලැබෙන්නේ අමුතු දුකක්. ඔයගොල්ලන්ට දැන් රිදෙනවා නම් ඉඳගෙන ඉඳලා ඒ මොකක්ද? නීවරණ නීවරණ තේරෙනව නේද? දැන් නීවරණ බලගත් වෙන්න වෙන්න තමයි manussත්වයේ ඉඳලා පහළ ලෝකට ගෑනේ. ඒගොල්ලෝ නීවරණ බලගත් කරගෙන දැන් ජීවත් වුණොත් මේ ජීවිතයේ වැඩියෙන් නීවරණ වලට තැර දුන්නොත් කරන්න සිදු වෙන්නේ අකුසල් එතකොට අකුසල් වල කියන්නේ නීවරණ බලගන්නනවා කියන එකයි. නීවරණ සියුම් වෙනවා කියන එකයි කුසලයේ නීවරණ වල අයිතිකාර දරුවෝ ඉන්නවා දෙන්නේ නීවරණ වලට අයි තමයි දෙන්නේ කි. එක ළමයේ තමයි පින අනිත් ළමයා තමයි පහ. තේරුණාද? අපි හිතාගෙන ඉන්නේ නීව පින කියන්නේ නීවරණ නැති තැන කියලා. නෑ. පිනෙත් අම්මා නීවරණමයි පවෙත් අම්මා නීවරණ. මේක තමයි ධම්ම. තේරුණා නේද? නමුත් නීවරණ වල නරක පුතෙක් ඉන්නවා එයා තමයි හොඳ පුතෙකුත් ඉන්නවා එයා තමයි පිට. ඔයගොල්ලන්ටත් ඉන්න හොඳ ළමයි ඉන්නවා නරක ළමයි. හොඳ ළමයාගෙන් හොඳ සංසාරය නරක ළමයාගෙන් නරක සංසාරය. දැන් මේ දෙකම බෝධිසත්වයක්. මේක හරියන්නේ නැහැ. මැද මාවතකට මැද මධ්‍යම ප්‍රතිපදාවකට ගිහින් මධ්‍යම ප්‍රතිපදාව තමයි වර්තමාන. තේරුණානේ? දැන් ඕක තමයි අපිට කොහෙන් හරි ඉගෙන ගන්න වෙන්නේ ප්‍රායෝගිකව. නැත්නම් ඔයගොල්ලන්ගේ මත අනුව එක්කෝ නීවරණ වැඩි කරගනි නැත්නම් නීවරණ අඩු කරගනි. දැන් ඕකද මේක නීවරණේ යටපත් වෙන්න ඕනේ. යටපත් වෙලා මේ මැදමාවතට යන්න. ඒක තමයි ප්‍රායෝගිකව විය යුත්තේ. මේක අමාරු නෙවෙයි තේරුම් ගන්න ඕනේ කරන්න ඕනේ දේ. තේරුණා නේද? තේරුම් ගත්තේ නැත්නම් ඔයගොල්ලන්ගේ විකාරයක්මයි කරන්නේ. ඒකෙන් ඵලයක් නෑ. තේරුම් ගත්තේ නැත්නම් අපිට ඕනේ විකාරයක් අපි කරනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා. ඒක අපේ විකාරයක් නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි. තේරුම් ගත්තොත් මේක බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව සිදු කරන්න පුළුවන්. නෑ ඒකටදී <coughs> මේ දිගටම මේ පින්වතුන්ට මතක තියාගන්න කොටස් දෙකක් මම ඊයේ මතක් කරලා දුන්නා ඒක ආයෙ මතක් ඔයගොල්ලෝ මේ භාවනාවේදී මෙතෙන්දි කරන්නේ බුදුහාමුදුරන්ගේ උපදේශමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ මෙච්චරයි අපි මේ මහන්සි ගන්නේ 아무තු දෙයකට නෙමෙයි සබ්බ පාපස්සා කරණම් කරන්න. කුසලස්ස උපසම්පදා කරන්න. කුසලස උපසම්පදා වෙන්න. කරන්න නෙමෙයි වෙන්න. එහෙම කුසලස උපසම්පදා වුණොත් ඊගාට අපිට බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ සචිත්ත පරියෝධපණ වෙන්න. ඒක සබ්බපාපසකරණම් වල ඉඳලා සචිත්ත පරියෝධපණ වෙන්න කියලා කියන්නේ. ඒකත් පිළිගන්න. එහෙනම් මුලින්ම අ සබ්බපාපසකරණම් කියන එක පුරුදු කරන්න ඕනේ. ඒක දියුණුවකින් ලැබෙන්න ඕනේ කුසලස් උපසම්පදා. ඒ කුසලස් උපසම්පදා කියන එක ලැබුණොත් සචිත්ත පරියෝධපණං වෙන්න ඕනේ. ඕක තමයි බුදුහාමුදුරු දෙන උපදෙස්. මේ උපදෙස් පිළිපදිනකොට මොනවද වෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ. දැන් ඒකත් ඊයේ මම පැහැදිලි කරා වෙන්න ඕනේ මෙච්චරයි. ඔයගොල්ලෝ අපි ළඟ තියෙන ආහාර හතරක්. පිළිවෙලින් සබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර මේවා නිරුද්ධ වෙන්නේ. ඒක දෙකයි දැනගන්න. මොකද්ද කරන්න යන්නේ? කරන්න ඕන දෙයක් මෙතන තියෙනවා. කරන්න ඕන දේ සබම අපසා කරනවා. කුසලස්ස උපසම්පද. සජීත පරි ඕදන. ඔච්චරයි බණට කරන්න ඕන දේ විදියට දැනගන්නේ අනික් සියල්ලම මකලා දාන මනස. අනිත් මොනවා තිබුණා කුණුද ඔයගොල්ලන්ගේ මත පරම්පරාවෙන් ආපුවා පොත් කියෝපුවා ඉරේස් කරන්න වෙනවා කරහන ලියන්න තේරෙනව නේද ඉතුරු කරන්නේ මොකද්ද සබ්බමපස්ස කරණං කරන්න මේ යන්නේ කුසල සුපසම්පදා කරන්න යන්නේ සචිත්ත පරිබෝධපණං වෙන්න යන්නේ මේක විතරයි අපට තේරෙනව නේද තව මේකෙදි මේක වෙනවා කියලා දැනගන්න වෙන්නේ කොහොමද? මේක වෙනවා නම් ප්‍රතිඵල හතරක් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්න ඕන. මේ දේ වෙනවා නම් මේක ඔයගොල්ලෝ හරියට කරනවා නම් දැන් අත්දකින්න පුළුවන් වෙන්නේ. කරන වෙලාවේ අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒක අත්දකින්න නැතුව ඔයගොල්ලෝ නිකන් රඟපෑවට වැඩක් නැහැ. ඒක ඔයගොල්ලන්ගේ රඟපෑම. ගෙදර ඉඳලා රෙදි හේතුවා මිදුළු අතු ගෑවා ඊව්වා ළමයි නැලෙව්වා වගේ තවත් රඟපෑවා. රඟපානවා කියන්නේ සංසාරයක් හද. තේරුණා නේද? නෑ එහෙම වෙන්න බෑ මෙතෙන්දී වෙන්න ඕනේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්න ඕනේ ස්පර්ශ ආහාර නිරුද්ධ වෙන්න ඕනේ මනෝ සංචේතන ආහාර නිරුද්ධ වෙන්න ඕනේ ඒ වගේම විඥාන ආහාර නිරුද්ධ වෙන්න ඕනේ එහෙනම් කරන්න ඕනේ කාරණා තුනක් තියෙනවා ලැබෙන ප්‍රතිඵල හතරක් තියෙනවා. තේරුණාද දැන් මේ දෙක විතරක් කියන්න අනිත් ටික විස්තර. ඔයගොල්ලන්ගේ මත දැනුම ඔක්කොම හක් වෙනවා. කිසිවක් මේකට ගැවුන හැටි වැරදි. ඔයගොල්ලන්ගේ ගමන කරා. පුහුණුවක් නැහැ. පුහුණුව සෙමින් වෙනවා. දැන් පුහුණුව කොහොමද කරන්නේ? බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ පුහුණුව සිදු කරන්නේ. මුලින්ම ඔයගොල්ලෝ ගන්න මේකෙන් හතරක් ගැන නෙවෙයි ආහාර හතර ගැන ගන්න අපි. ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ මුලින්ම කබලින්කාර ආහාරය නිරුද්ධ කරගන්න ඔයගොල්ලෝ කරන ක්‍රියාකාරකම. මොකද්ද මේ කියන්නේ? ශරීරය මගින වෙන එක තමයි කබලින්කාර ආහාර නිරුද්ධ වීම. තේරුණානේ? දැන් අපිට මේ ශරීරය තමාගේ කියනම හැඟීමෙන් කටයුතු කරන්න. ඒක තේරුම තමයි ඔය පින්වතුන් දන්නවා දැන් එක එක්කෙනා මං වාඩි වෙලා ඉන්නේ මෙතනයි. ඒක දන්නව නේද? අපි ඔක්කොම දන්නව නේද? අද මේ අපි භාවනා වැඩසටහනකට ඇවිදින් ඉන්නේ ඒක පවත්න්නේ අහවල් හෝටලේ මෙන්න මේ කාමරේ. ඒක දන්නවද දැන්? අන්න කබලින් කාර ආහාර ආහාර කරන සංසාරේ හදනවා කියන්නේ. තේරුණා නේද? එහා අහවල් හෝටලේ අහවල් තට්ටුවේ අහවල් තැන මම ඉන්නවා කියන එක තමයි කබලින්කාර ආහාර සංසාරේ හදන ක්‍රමය. එතකොට ඔයගොල්ලන්ගේ ශරීරයට තනක් දුන්නේ ඕමයි මේ මොහොතේ. තේරුණානේ නේද? දැන් බුදුහාමුදුරෝ දෙන භාවනාවක් සතිපට්ඨාන භාවනාවක් ඕන භාවනාවක්. කරපුවම වෙන්න ඕනේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ මොකක්ද? ඔයගොල්ලන්ට මේ හෝටලෙත් අමතක වෙන්න ඕන, ඉන්නේ තැනත් අමතක වෙන්න ඕන, ළඟ ඉන්න මිනිහත් අමතක වෙන්න ඕන, භාවනා ආරමුණේ විතරක් ඉන්න. එහෙම වෙලා නැද්ද භාවනා කරනකොට? ඉස්සර වෙලා තියෙද? ආ එහෙනම් ඒක තමයි පළවෙනි ගුණය ගන්න. එන්නේ ගුණය බුදුහාමුදුරන්ට වටිනවා ඒගොල්ලන්ට වටින්නේ නැතුන. මේකේ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්නන දුකෙන් හතරෙන් එකක් ඔයගොල්ලෝ ඒ මොහොතේ අහක් කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුව පෙන්නන නිවනෙන් හතරෙන් එකක් ඔය. සංසාර විමුක්තිය හතරෙන් එකක්. තේරුණා නේද? දැන් අපි ඕකට තමයි ඉස්සෙල්ලම පුරුදුනේ. ඔක ඉස්සෙල්ලා ගන්න බලන්න. ඔයගොල්ලෝ කරන භාවනාවේදී ඉන්නේ විදිහ ගැටලුවක් නැහැ. ඒක කරගන්න අපි භාවනා ක්‍රම දෙකක් ඊයේ මම කිව්ව පියා දුන්න එකක් සක්මන් බස් පුළුවන් නේද අපිට පොඩ්ඩක් නිදහස එහා මෙහා යන්න පුළුවන් නේ ඔව් ඒ පුළුවන් අය එළියට ගිහිල්ලා මේකේ එළියට කියන්නේ මේ හවුමක් ගිහිල්ලා ආපුවම ඇති එහෙම ගිහිල්ලා යන්න ඕනේ දැන් අපි කරන්නේ මොකද්ද වම් කකුල පොළවේ වදිනකොට ඒ ගැන අවධානයෙන් ඉන්නවා සතිය. ඇස් පියාගෙන නෙවෙයි සක්මන් කරන්නේ. සාමාන්‍ය ඈත බලාගෙනත් නෙවෙයි ළඟම බලාගෙනත් තමන්ගේ උස මට්ටමට ඈත බලන්න. අඩි 6ක් විතර. ඒ කියන්නේ පොළොව මට්ටමේ අඩි 6ක් විතර ඈතින් බලාගෙන ඒ ගානට ඇස් තියාගෙන සක්මන් කරනකොට ඉතින් මෙහෙදි කරන්න පුළුවන් වෙයි අත් දෙක මේ වැනෙන්නේ නැති වෙන්න තියාගත්තම පහසුයි. නැත්නම් අත වැනෙනකොට මේ කය තේරෙනවා වැඩි. තේරුණානේ? දැන් කය මොකද්ද මේකේ ප්‍රතිඵලය දැන් මුල් ප්‍රතිඵලය අපි හොයන්නේ? ඔය කය අමතක වෙන්නේ. තේරෙනවද? කය අමතක කරන්න කරන උපක්‍රමය මොකද්ද? කයේම කොටසක් ගැන අවධානය. බලන්න බුදුහාමුදුරු දෙන උපක්‍රම වල ඇති. ඔයගොල්ලෝ යටිපතුල පොළවේ වදින එක ගැන අවධානයෙන් ඉඳලා ඔයගොල්ලන්ගේ ඔළුවේ ඉඳලා අනිත් කඳ අමතක කරනවා. ඔබ තමයි බුදුහාමුදුරන්ට ඕනේ. දැන් ඔළුවේ ඉඳලා ඔය කිලෝ ගාන මතක් වෙලා තමයි මේ සංසාරය හැදෙන්නේ. තේරුණා නේද? කොයි වෙලෙත් ඔය ඊයේ පෙරේදා කාලා හදාගත්තේ ওই මස් කිලෝ ගාන 8 කිලෝ ගාන තමයි මේ සංසාරය හදන එක විදිය. ඕක මතක් වෙන මතක් වෙන ගානක් ගන්න. මේ සංසාරයක් හැදෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ බුදුහාමුදුරන්ට තේරෙන්නේ. තේරුණා නේද? දැන් අපිට උගන්වන්නේ බුදුහාමුදුරුවෝ ඔන්න ඔය මස් කිලෝ ගාන හක් කරගන්න. මොකද අමතක වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ වෙන්නනේ ඒකායන මාර්ගය කරන්නේ. නැත්නම් ඕකම බදාගෙන ඉඳලා මැල්ලත් ওই වගේ කම්මාය ලබා ගන්න. ඔච්චරයි වෙන්නේ. තේරුණානේ? මස් ටිකම ලබා ගන්න. නෑ අපි ඒ ගිය ජීවිතයේදී මේ මස් මේ කෑල්ලටම කැමති වෙලා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති වුණ නැත්නම් අද මිනිස්සු වෙන්නේ. තේරුණානේ? දැන් එන්නේ අඩු කරන්නයි මේ කරන්නේ. මේ කැමැත්ත ඇති කරන්නේ කවුද? තණ්හාව. ඒතර තණ්හාව අපිට ස්ථාන හතරකට යොමු කරනවා. එකක් තමයි ශරීරයට යොමු කරනවා. ශරීරයෙන් මගේ කරනවා. තණ්හාව. ඊළඟට තණ්හාව දෙවෙනි දේ අපිට කරන පෙනීම ඇසීම මගේ කරනවා. මේ පෙනීම ඇසීම කියන එක ස්වභාවික දෙයක්. තණ්හාව එක්ක වෙලා අපි කරනවා. තමන්ගේ කරනවා. තමන්ගේ කරපුවම සංසාරයක් හැදෙනවා. පෙනීමක් ඇසීමක් විතරක් තියෙනවා නම් සංසාරයක් හැදෙන්නේ නෑ. ඊගාට තණ්හාව කරන්නේ අපිට හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් සංඥා චේතන ඇති කර හැකි. ඒක ස්වභාවික දෙයක්. ඒක මගේ කරන තණ්හාව. තමාගේ අයිතිවාසිකමක් කරන. මානව හිමිකමක් කරන. අපි මානව හිමිකම කවුරුත් නඩු ගමනම ඒක බදාගන්න. ඒකෙන් තණ්හා ප්‍රයෝජන ගන්නවා සංසාරයක් අද. තේරුණා නේද? මෙන්න මේ ටික තමයි මේ නිරුද්ධ කරගන්නේ කායන මහ. මේක දැනගෙන කරපුවාම ඔයගොල්ලන්ට ලැබෙන ප්‍රතිඵල ගැන සතුටු වෙන්න පුළුවන්. තේරුණා නේද? නැත්නම් බුදුහාමුදුරුවෝ කියන දේ කරපුවම ඒවලෙම ලැබෙනවා මේක. ඔයගොල්ලෝ මවාගත්තේ ඉන්ද්‍රජාලයක් ඒක නෙවෙයි හින්දා වැඩක්. ඔයගොල්ලෝ භාවනා කරන්නේ ඕවාම වෙන්න. නේද? වෙන මොන හරි දෙයක් වෙන්නේ නෑ. එහෙම එකක් වෙන්නේ නෑනේ මේ භාවනාව. තේරුණානේ මේ ප්‍රතිඵල හතරයි වෙන්නේ. මේ හතර ගැන සැලකිලිමත් වෙන්න මේ හතර වෙනවනම් මේක දිනුනේ කියලා හිතන්න. එතකොට එකපාරට හතර වෙන්නේ නෑනේ. ඔයගොල්ලන්ට කබලින්කාර ආහාර දිනු වෙනවනම් අහක් වෙනවනම් නිරුද්ධ වෙනවනම් කරන භාවනාවෙන් ඒක තමයි හරි භාවනාව කියලා ගන්න. තේරුණා නේද? තව ටිකක් කරනකොට මේක ස්පර්ශ ආහාර මේ පහක් වෙනවා කියන්නේ මෙන්න මේකයි කියලා ධර්මයේ ඉගෙනගෙන ඕක වෙනවනම් ඒක තමයි හරි භාවනාව. අල්ලපු ගෙදර මිනිස්සයා කිව්වා මේ භාවනා කරනකොට මට එලිපේනවා කියලා. ඒක එයාට හැදිච්ච පිස්සුවක්. ඒ පිස්සුවට ඔයගොල්ලෝ අහු වෙන්න එපා. තේරුණා නේද? ඕස්ට්‍රේලියාවෙන් මැසේජ් එනවනම් ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් හරහා මෙහෙම භාවනා කරපුවාම මහා බ්‍රහ්මයා පේනවා කියලා එයාට හැදිච්ච විශ්වාසයක් ඒක. තේරුණා නේද? ඒ විශ්ව බුදුහාමුදුරන්ට අදාළ නැහැ. ඔයගොල්ලන්ට ඒ වගේ විශ්වාස හැදීගෙන එන හින්දා අරකට කැමති වෙනවා. තේරුණා නේද? දැන් ඕක තමයි අපිට වෙන්නේ. දැන් මේකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද කියලා අහන්න ඕනේ. ඒකම කරන්න. දැන් තේරුණා නේද? බොහොම සරල දෙයක්. අර ඔක්කොම කුණු වහක් කරගෙන කරන්න කිව්වේ ඒකයි. කිසිම මතයක වැඩක් නැහැ. මත ඔක්කොම තණ්හාවට පොහොර. තේරුණා නේද? බුදුහාමුදුර කියන පණිවිඩයේ තේරුම් අරගෙන අපි මේකම කරන්න බලමු. වැඩි ගොඩාක් මහන්සි වෙලා කරන්න ඕනේ නෑ මේක. කාලයක් කරන්න වේවි. හරියට දැනගෙන කරන්න. එතකොට දැන් සක්මන ඉස්සෙල්ලාම පටන් ගන්න. ඊගාවට කරන්න තියෙන්නේ වාඩි වුණාම ඔයගොල්ලෝ කරපු ඕනම් භාවනා කරාට කමක් නෑ මුලින් අලුතෙන් අලුතෙන් ඉන්න අය සමහරට වෙන භාවනා කරවල නැත්නම් කැමති එකක් කරන්න. කවුරු හරි ඉන්නවනම් දෙවියන්ගේ ගුණ භාවනා කරලා ඒක කරන්න. බුදුහාමුදුරේ එපා කියන්නේ. අපේ බෞද්ධයේ එපා කිය. බුදුහාමුදුරේ එපා කිය. තේරුණා නේද? එතකොට එහෙම නැතුව දැන් අපි එකක් සක්මන විදියට ගන්නවා අනික සතිපට්ඨානෙම තියෙන භාවනාවක්මයි විදිහට හුස්ම ගැන අවධානය තියලා ආනාපාන සතිය ගන්න. හැබැයි මතක තියාගන්න මේක මෙන්න මේ ටික අනුගමනය වෙන්න ඕනේ නැත්නම් මේ භාවනාව සමත පැත්තකට යනවා විදර්ශනාවකට යනවා. සතිපට්ඨානෙට අනුගත වෙන්න නම් මේ හුස්ම ස්පර්ශ වෙන්න ඕනේ කයේ තැනක. දැන් කකුල සක්මන් කරනකොට පොළවේ වදින් යටිපල්ල. එතකොට අවධානය තියෙන්නේ මොකද්ද වර්තමානයේ? පොළවේ වදින යටිපල්ල ගැනයි සතියේ. හුස්ම ගැන එනවා වෙන්න ඕනේ. හුස්ම ආස්වාසේ ස්පර්ශ වෙන කයේ තැන. මතක තියාගන්න. දැන් සක්මන් භාවනාවේදී පොළවේ ස්පර්ශ වෙන වර්ගඵලය ලොකුයි. තේරෙනවා වැඩි. නමුත් ඔයගොල්ලන්ගේ ආස්වාසේ ස්පර්ශ වෙන ශරීර කොටස කුඩා වර්ගඵලයක්. එහෙම නේද? මුලින් තේරෙනවා අඩුයි. නමුත් කාලයක් මහන්සි අරගෙන මේක තේරුම් ගත්තා. ඒකේ තේරුම් ගන්න කලින් අපිට සක්මන් කරන එක හොඳයි. ඒකෙදී අහු වෙනවා වැඩි. වර්තමානය යොණ වෙන්නේ අපිට වර්තමානයේ ඒ කයේ තෝරගත්තේ කොටස විතරක් අවධානය තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වූ බුදුහාමුදුරුව අනික ශාරීරියේ සියලු කොටස් ටික අපිට අමතක වෙන්නේ. මතක් වුණ සංසාර. මගේ කියලා හිතුණොත් සංසාර. තේරුණා නේද? දැන් මම ඉඳගෙන ඉන්නේ මෙහෙමයි කියලා හිතනවා කියන්නේ සංසාරය. ඕක දැන් හරිනම් භාවනා වෙන්න ඕන ඉඳගෙන ඉන්න විදිය අමතක වෙලා යන්න. ඉන්නේ තැන අමතක වෙන්න ඕන. නැත්නම් උන් හිටි තැන නැති වෙන්නේ. තේරුණාද? දැන් ওই මූලික સિદ્ધාන්තය ලැබෙන්නවා කියලා හිතලා ටික පස්සේ කතා කරමු. දැන් වෙලාව යනවනේ. අපි මුල් පියවර විදිහට ඕක භාවිතා කරනවා. ඔයගොල්ලෝ සද්ද නොකර විශේෂයෙන්ම කතා නොකර ඉන්න උත්සාහ ගන්නවා. කතා කරන්නේ කවුද? ඕනේ. කතා කරන්න නම් ශරීරයක් තියෙන්න ඕනේනේ. එහෙනම් කබලින් කාර ආහාර වෙලා විතරයි ඉවරයි සියලු වචනයක් ගන්න. දැන් බලන්නකො බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ට ඔය ඉතින් කොහොම නැතුව උපදෙස් දුන්නානේ. ඒක කරා නම් මෙච්චර ගාල් සිල් ගත්ත කාලේ දැන් මෙහෙම කරන්න ඕන භාවනාවක් නැහැ උගුරු. බුදුහාමුදුරුවෝ ඒ වෙන්නලා තියෙන්නේ මොකක්ද? අටසිල් සමාදන් වෙන්න කියලා දිනවා ගිහියන්ට මාසෙට හතර වතාවක්. දැන් ඔයගොල්ලෝ ඒක කරන මුගක් අය මෙහි. ලංකාවේ නන්නේ. නේද? මාසෙට හතරක් හතර වතාවක් සිල් ගන්න ඇයි ඉන්නේ. හැබැයි සිල් අරගෙන තව දෙයක් කරන්නේ. දෙතිස් කතා කරන්න එපා. මොකද මේ? කතා කරන්න කරන්න කවලින් කාරහාර නිරුද්ධ වෙන්නේ. තේරුණානේ? කතාව නැති තැනකමයි කබලින්කාරාහාර නිරුද්ධ වෙන්නේ. එහෙනම් අද දවසේ හැකි තරම් කතාව නවත්තන්න මේක නිරුද්ධ වෙන්නේ නැහැ. කතා කරන්නේ අපි අපිට තේරෙන දෙයයි අපිට තේරෙන්නේ මේ ලෝකයේ අවකාශයයි. ඔයගොල්ලෝ කොහොම කතා කරාද? රට රාජ්‍ය ඒවා මේවා පුටු ඇඳුම් පැළඳුම් ඕවා තමයි කතා කරන්නේ. මේවා කියන්නේ මොකක්ද? කබලින්කාර ආහාරයට නිරුද්ධ වෙනවා නෙවෙයි නැති කාපු දෙයක් ගැන කතා කරත් එකයි. කුමාරිකාවක් ගැන කතා කරත් එකයි. ඔහොම නේද රිස් කතාවලදී. රාජ්‍යෝ ගැන කතා කරත් එකයි. මේ සියලුම අවකාශය ගැන ඉන්නේ. හෝටලයක් ගැන කතා කරත් එකයි. ඊයේ කාපුවා ගැන කතා කරත් එකයි. හෙට කරන්න තියෙන දේ කතා කරත් එකයි. ඔහොම ඔහොම ගත්තාම මේ විශ්වයේ මොනව කතා කරා කබලින්කාර ආහාරයට ආහාරයක් අපේ ශාරීරියේ මම වීමට හේතුවක් මේ කතාව තුල තියෙනවා ඉතින් ඒක තේරුම් ගන්න තේරුම් අරගෙන මේ භාවනා ක්‍රම දෙක කියන්නේ හුස්ම යන අවධානයෙන් ඉන්න ඕනේ වාඩි වෙලා වාඩි වීම ඔයගොල්ලන්ට පහසු විදිහකටයි මුලින්ම තේරුණා නේද මේ නැත්නම් ඉන්නේ දුෂ්කර ක්‍රියාවක් නේ ඔයගොල්ලෝ කැමති නැහැ අර කුටුවල වාඩි වෙලා ඒ විදිහට බලන්න. තේරුණා නේද? බිම වාඩි වෙන්න පුළුවන් නම් හොඳයි. නිදහස ඕන තැනක තියෙනවා. යන ගමන් ඉස්සරහ ඇවිදිනකොට හැම වෙලේම අර පාද ගැන අවධානයෙන් ඉන්න. රවුමක් හරි පොඩ්ඩක් දුර ගිහිල්ලා හරි ඇවිදෙල්ලකමයි වාඩි වෙන්න ඕනේ. වාඩි වීමේදී හිත එක්තැන් වෙන්නේ නැත්නම් ආයෙ නැගිටලා සක්මන් කරන්න. දැන් වෙලාව 6:00 7:00 අමාරයි. කොහොමද මහත්තයා ඊගා වැඩ පිළිවෙල දාන්නේ පස්සේ. දැන් එහෙනම් ආහාර අරගත්තේ හැටිය මේ ටික කරන්න ඕනේ. කරලා අපි පැයක් මේකට යොදවමු. ආහාර වලින් පස්සේ. ඒකට පැය එකදැන වාඩි වෙලා ඉන්න කියන කතාවක් නෙමෙයි කියන්නේ. පටලව ගන්න එපා. ඔයගොල්ලන් නිදහස තියෙන ඕන කෙනෙක් නැගිටින්න. ඉන්න බැරි නම්. නැගිටලා හැබැයි සක්මන් වෙන්න ඕනේ. ආයි ඉඳ ගන්න ඕනේ. මේක තට්ටු මාරුවට යන්න. ඒ පැය පුළුවන් අය එක දිගට ඉන්න නිින්ද නිදිමත આવොත් අපි දැන් නිදිමත ගැන පස්සේ කතා කරන්නේ. නිදිමත ආව ගැලීම ඉඳගෙන ඉන්නවනේ අසරණ නැගී. නිදිගිරි ගිරාය ඉඳගෙන හිටියා කියලා කිසි වැඩක් නැහැ. ඌට වැඩි හොඳයි ගෙදරට ගිහින් නිදාගන්න. දැන් ඔයක අපි කරලා තියෙන මොනද? නේද මේ නොකරන නැත්නම් මේ මේ මේ හෝටලයකට ඇවිදින් ඉඳගෙන නිදාගත්තේ නෑ. නිදාගන්න එක ඕන කරන් කරලා තියෙනවා. එහෙනම් ඒව කරන්න මේ යන්න එපා. නිදිමත නම් නැගිටින්න සක්මන් කරන්න. කවුරුහම මේ ලැජ්ජා වෙනවා අනේ අපිට මට බෑනේ මේක කියලා කියන්න කෙනෙක් මෙතන. තේරෙනවා නේද? එහෙම එහෙම මාරු කරගෙන මේක කරමු. අපි එහෙමනම් මේ උපදේශ ටික මූලිකව අනුගමනය කරමින් ආහාරත් අරගෙන පටන් ගන්න. කතාව අඩු කරන්න. හොඳයි. හැම දිනාටම මේ කියපු ආකාරයට මේ භාවනා කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 来来来来来。